පෙරුවන් සරණයි ඔබ සැමට අද කාංකා විතරණී වැඩසටහනේ සීලය සම්බන්ධ දේශනාවේ දෙවැනි කොටස අපි පසුගිය වැඩසටහනේදී ප්‍රාණඝාතය සහ ප්‍රාණඝාතයෙන් වෙන්වීම පිළිබඳව යම් ප්‍රමාණයක් සාකච්ඡා කළා. අද ඒ සාකච්ඡාවේ ඉතුරු කොටස අපි පවත්වාගෙන යමු. මේ ප්‍රාණඝාතය සිදු කිරීමේ ක්‍රමවේද නැත්නම් ප්‍රයෝග හයක් තිබෙනවා. සාහත්තිකෝ ආනත්තිකෝ නිසග්ගියෝ ථාවරෝ විජ්ජාමයෝ ඉද්ධිමයෝ යනුවෙන් ප්‍රයෝග හයක් මේ ප්‍රාණඝාතය සිදු කිරීමේ ක්‍රම 6 මෙහිදී ප්‍රථම ක්‍රමය වන සාහත්තික නැත්නම් තමන්ගේ අතින්ම මරණය කියන කාරණාව විස්තර වෙන්නේ මේ කය උපයෝගී කරගෙන ප්‍රහාරයක් ක්‍රියාත්මක කරලා යම් පුද්ගලයෙක්ගේ ප්‍රාණය නැති කිරීම. මෙහිදී උද්දිස්ස අනුද්දිස්ස යනුවෙන් ભેදයක් තියෙනවා. යම් පුද්ගලයෙක් වෙනුවෙන් ප්‍රහාරයක් දෙනවා. ඒ කියන්නේ මේ පුද්ගලයාම මැරිය යුතුයි කියලා චේතනාව පිහිටවල ප්‍රහාරයක් දියත් කරන්න පුළුවන්. ඒ ප්‍රහාරයෙන්ම මරණයට පත් වෙනවා නම් ඒ ප්‍රහාරයට කියන්නේ යමෙක් උදෙසා කරන ක්‍රියාත්මක කරන ලද ප්‍රහාරයක් කියලා. යම් කිසි කෙනෙක් මැරේවා, කවරෙක් හෝ මැරේවා කියලා යම් පුද්ගලයෙක් ප්‍රහාරයක් සිද්ධ කරනවා නම් කවරෙක් මරුණත් ඒ පුද්ගලයාට ප්‍රාණඝාත අකුසල කර්මය සිද්ධ වෙනවා අකුසල කර්මපතයත් සිද්ධ වෙනවා යම් ප්‍රහාරයකින් මැරෙන්නේ පසුව නම් නැත්තම් යම් ප්‍රහාරයක් නිසා රෝගයක් රෝගයක් සැදිලා රෝගාතුර වෙලා දවස් ගණනකින් මැරෙනවා නම් නමුත් ඒ රෝගය සැදීමට හේතුවත් ඒ පළමුවෙන් ක්‍රියාත්මක කරන ප්‍රහාරය නම් ප්‍රහාරය දුන්න පුද්ගලයාට ඒ ප්‍රහාරය කරපු වෙලාවෙම කර්මපතය සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි උදාහරණයක් ගමු යමෙක් යම් පුද්ගලයෙක් බල්ලෙක් වැනි සතෙකුට යම් ප්‍රහාරයක් දෙනවා. මැරෙන්න කියලා හිතලා චේතනාව පිහිටවල ඒ ප්‍රහාරය ක්‍රියාත්මක කරන්නේ. මේ ප්‍රහාරයෙන් මේ බල්ලා මැරෙන්නේ සුමානකින් නම්. මේ ප්‍රහාරය දෙන්න පුද්ගලයාට ප්‍රහාරය දුන්න මොහොතේම ප්‍රාණඝාත අකුසල කර්මය සම්පූර්ණ වෙනවා. එම නිසා ඒ පුද්ගලයා එදින සවස මිය යන විට මේ කර්මය එළඹිලා අවසාන චිත්ත වීතියට බලපෑමක් කරොත් එම ඒ කර්මය නිසා ඒ පුද්ගලයාට සතර අපායන් එකක ඉපදෙන්න සිද්ධ වෙනවා. නමුත් බල්ලා මැරෙන්න තියෙන්නේ තව සුමානකින්. <clears throat> මෙන්න මේ කාරණාව මෙතන විස්තර වෙන්නේ. යම් පුද්ගලයෙක් මරණ අධිප්‍රායයෙන් ප්‍රහාරයක් දීලා ඒ ප්‍රහාරයෙන් මැරුණාද කියලා බලද්දී හිතෙනවා තාම මැරිලා නැහැ. ඒ නිසා තව ප්‍රහාරයක් දෙන්න ඕනේ කියලා හිතලා තවත් සිත් ප්‍රමාණයකින් නැවත ප්‍රහාරයක් දෙනවා. ඉතින් දෙවනි වර එල්ල කරපු ප්‍රහාරයෙන් නම් මැරෙන්නේ මරණය සිද්ධ වෙන්නේ ඒ පුද්ගලයා කර්මපත හැටියට සිද්ධ වෙන්නේ දෙවෙනි ප්‍රහාරය ක්‍රියාත්මක කරන්න යෙදුන සිතුවිලි. ඒ ඒ චිත්ත ප්‍රමාණය තමයි සම්බන්ධ වෙන්නේ. එහෙම නැත්නම් දෙවෙනි වර ක්‍රියාත්මක කරපු ප්‍රහාරය නිසා නෙමෙයි දැන් කලින් පළවෙනි වර දුන්න ප්‍රහාරය නිසා නම් මැරෙන්නේ. ඒ පළවෙනි වර අත ඔසවනකොට අත පහත් කරනකොට ඇති වෙන චිත්ත සිතුවිලි වල නැත්නම් ඒ සිත්වල තියෙන කර්මය තමයි කර්මපතේ බවට පත් වෙන්නේ. ඒ දෙවනි ප්‍රහාරය ක්‍රියාත්මක වුණාට එයින් මැරෙන්නේ නැත්නම් එතන කර්මපතයක් ඒ සිතුවිලි වලට සම්බන්ධ වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට කර්මය සිද්ධ වෙන හැටි සහ සිද්ධ නොවන හැටි යම් චේතනාවක් තිබ්බත් කර්මපතයක් සිදු නොවන හැටි මෙහි විස්තර කරනවා ඊටාම හොඳින් යම් විදිහකින් යම් සත්වෙක් මරන්න කියලා හිතලා යම් ප්‍රහාරයක් එල්ල කරනවා ප්‍රථම ප්‍රහාරයෙන් මැරෙන්නෙත් නැහැ. දෙවන ප්‍රහාරයෙන් මරණයටපත් වෙන්නෙත් නැත්නම් ඒ පුද්ගලයා ප්‍රාණියෙක් කියලා දන්නවා. ප්‍රාණියෙක් සැබවින්ම එතන ඉන්නවා. මරණ චේතනාවත් ඒ පුද්ගලයා තුළ තියෙනවා. ඒ චේතනාව අනුව ක්‍රියාත්මක වීමත් කරනවා. නමුත් මැරෙන්නේ නැති නිසා කර්මපතයක් බවට පත් වෙන්නේ නැහැ. අකුසලයක් තියෙනවා. නමුත් අකුසල කර්මපතයක් නැහැ එතන. ඒ නිසා යම් අකමැති විපාකයක් ඔහුට පසු කලක ඇති වෙනවා. නමුත් මරණාසන්න මොහොතේ මතක් වුණා කියලා සතර අපායෙන් එහෙක උපද්දවන සිදුවීම වෙන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට තමයි මෙතන <clears throat> මේ ප්‍රාණඝාතය පිළිබඳව විස්තර වෙන්නේ. තව කාරණයක් විශේෂයෙන් තියෙනවා මෙන්න මේ ක්‍රමේදීම මේ ක්‍රමයම තමයි බොහෝ දෙනෙක් එකතු වෙලා එක පුද්ගලයෙකුට ප්‍රහාරය එල්ල කරනවා නම්. දැන් අපි දකිනවා අද කාලේ යම් පිරිසක් එකතු වෙලා තනි පුද්ගලයෙකුට මාරාන්තික ප්‍රහාර එල්ල කරනවා. ඒ හැමෝගෙම අදහස මේ තනි පුද්ගලයා මරන්න ඕන කියන අදහස තියෙන්නේ. නමුත් යම් පුද්ගලයෙක් ප්‍රහාරයක් එල්ල කරාම ඒ ප්‍රහාරය ආධාරකයක් වෙනවා නම් මරණයටපත් වෙන්න ඒ ඒ පුද්ගලයෝ දෙන ප්‍රහාරය අනුව ඒ පුද්ගලයන්ට කර්මපතේ සිද්ධ වෙනවා. නමුත් සමහර පුද්ගලයෙක් තරහසිතින් ඒ ප්‍රහාරයක් එල්ල කරත් ඔහුගේ නුපුරුදු නුපුහුණු බව නිසා හෝ අදක්ෂකම නිසා හෝ ඒ එල්ල කරන පහරවල් හරියට වදින්නේ නැත්නම් නැත්නම් වැදුනත් මර්මස්ථාන වලට වදින්නේ නැත්නම් කියන මරණය සිද්ධ වෙන ස්ථාන වලට වදින්නේ නැත්නම් ඒ පුද්ගලයාගේ සිතුවිලි කර්මපතයක් බවට පත් වෙන්නේ නැහැ කියලා මෙතන මේ පෙන්눔 කරන්නේ බහුකේහිපි ඒකස්ස පහාරේ දින්නේ తත්‍රාපිහි යස්ස පහාරේන මරති තස්සේව කම්මබද්දෝ හෝති යනුවෙන් කියලා තියෙන්නේ මෙන්න මේ ප්‍රමාණයයි යම් පිරිසක් එකතු වෙලා මැරුවත් සමහරවිට අපි දකිනවා සමහර පුද්ගලයෙක් මරුණට පස්සෙත් ඇවිල්ලා තව පුද්ගලයෙක් ප්‍රහාරයක් දෙනවා තරහට. එතකොට ඒ ප්‍රහාරයෙන් කර්මපතයක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ පුද්ගලයා මරණයටපත් වෙලා අවසන් නිසා. ඉතින් මේ විදිහට කර්මපතයේ සිදුවීම පිළිබඳව ඊටා සියුම් ආකාරයෙන් දේශනා කරලා තියෙනවා. මේ කාරණා හොඳටම වැටහෙන්න Tamanට මේ මේ සිතුවිලි ඇති වුණේ කියලා. ඉතා හොඳ විදර්ශනා යෝගාවචරයක් බවට පත් වෙන්න ඕනේ. එහෙම නැතුව Tamanට ඇතුළේ සිතිවිලිවත් සාමාන්‍ය මිනිස්සෙක් දන්නේ නැහැ. මොකද තප්පරයකට කෝටි ප්‍රකෝටි ගණක් සිතිවිලි ඇති වෙනවා. එතකොට මොන සිතිවිලිද Tamanට ඇතුනේ කියලාවත් සාමාන්‍ය පුද්ගලයෙක් දන්නේ නැහැ. ඒක තමයි මේ ලෝකයේ පවතින සත්‍යය. දෙවැනි මරණයට පත් කරන ක්‍රමය තමයි අනදීම ඒ අනදීම කියන ක්‍රමේදී තව පුද්ගලයෙකුට අන දෙනකොට නියම කරන්න පුළුවන් කාරණා තියෙනවා. ඒ කාරණා තමයි වස්තුව. ඒ කියන්නේ මෙතන විස්තර කරනවා වස්තුව කියලා කියන්නේ මැරිය යුතු පුද්ගලයා, ප්‍රාණියා. එහෙම නැත්නම් කාලය. දෙවෙනි කාරණේ තමයි කාලය. මේ කාලය කියලා කියන්නේ පෙරවරුවේද හවස්වරුවේද එහෙම නැත්නම් මේ පුද්ගලයා ළමා වයසේදී මරන්න ඕනේද තරුණ වයසේදී මරන්න ඕනේද විවාහ වෙන දිනේ මරන්න ඕනේද එහෙම නැත්නම් උපාධියක් ගන්න දිනේ මරන්න ඕනේද ඒ වගේ නියම කරන්න පුළුවන්. ඒකට කියනවා කාලය කියලා. කාලය නියම කිරීම කියලා. අවකාශය නියම කරන්න පුළුවන්. ගමේද එහෙම නැත්නම් ජනපදයේද එහෙම නැත්නම් වනයේද මේ පාරකද එහෙම නැත්නම් හතරමං හන්දියකද කියලා මේ මොන තැන ඉඳද්දී ඒ ස්ථානය නියම කරන්න පුළුවන්. ඒකට කියන ඕකාස කියලා. ඒ ඕකාසය කියලා කියන්නේ මේ අවකාශය කියන එකයි මේ මොන ස්ථානයේදී මේ මරණය සිදු කළ යුතුද කියන එක. ආයුධය නියම කරන්න පුළුවන්. ආයුධය නියම කරද්දී කඩුවෙන්ද එහෙම නැත්නම් ඊතලයකින්ද එහෙම නැත්නම් වෙනත් ආයුධයකින්ද කියලා ආයුධය නියම කරන්න පුළුවන්. මේ ඉරියාපතය නියම කරන්න පුළුවන් ඒ මැරෙන අවස්ථාවේ මේ පුද්ගලයා නිදාගෙන සිටිය යුතුද ඉඳගෙන සිටිය යුතුද එහෙම නැත්නම් ඇවිදිමින් ඉඳද්දි මරන්න ඕනේද කියලා එහෙම ඉරියාපතේ නියම කරන්නත් පුළුවන්. ඉතින් ක්‍රියා විශේෂය විශේෂයෙන් කියන්න පුළුවන් විදල මරනවද කපල මරනවද බිඳල මරනවද එහෙම නැත්නම් දෙතිස්වද දීල මරනවද එහෙම කියලා නියම කරලා කියන්න පුළුවන්. ඉතින් යම් විදිහකට අන දුන්නනම් විස්තර විභාග සහිතව ඒ විදිහටම මරන්න ඕනේ. එතකොට තමයි අන දුන්න පුද්ගලයාටත් කර්මපතයක් සිද්ධ වෙලා ඒ කර්මපත ප්‍රාණඝාතය සිද්ධ කරන පුද්ගලයාටත් ප්‍රාණඝාතය නම් වූ කර්මපතයක් සිද්ධ වෙන්නේ. නමුත් අනදුන්න පුද්ගලයාගේ අනදීමට පිටින් යම් පුද්ගලයෙක් තමනුත් තීරණය කරලා තමන් හිතලා වෙනස් කරලා ප්‍රාණඝාතය කරොත් එම අනදුන්න පුත්කලයාට කර්මපතේ සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔහුට ඔහු කර්මබද්ධ වෙන්නේ නැහැ. නමුත් කිව්වොත් එම ඒ වස්තුව වෙන් කරන්නේ නැතුව ඒ කියන්නේ කාවද මරන්නේ කොතනද මරන්නේ කොහොමද මරන්නේ කියලා කියන්නේ නැතුව කැමති කෙනෙක් කැමති වෙලාවක මරන්න කිව්වොත් කොහොම මරුවත් අනදුන පුද්ගලයාට ඒ ප්‍රාණඝාත අකුසල කර්මයෙන් මිදෙන්න බෑ. දැන් අනදුන්න පුද්ගලයාට අනදුන්න පුද්ගලයාට අනදුන්න ක්ෂණෙහි කර්මපතේ සිද්ධ වෙනවා. අන ලැබු පුද්ගලයාට තමන් මරණය සිද්ධ කරන ක්ෂණෙහි කර්මපතේ සිද්ධ වෙනවා. ඒ විදිහටයි තියෙන්නේ දැන් අපේ අද කාට හරි බාර දෙනවා මේ පුද්ගලයාව මරන්න ඕනේ මේ තව මාස දෙකකින්. ඒ පුද්ගලයා ඒ විදිහටම මේ කර්මය කරන්න යෙදෙනවා නම් ඒ අනදුන්න පුද්ගලයාට ඒ වෙලෙම කර්මපතේ සම්පූර්ණ වෙලා ඉවරයි. නමුත් අන ලැබපු පුද්ගලයා එය ක්‍රියාත්මක කිරීමේදී කර්මපතේ සම්පූර්ණ කරගන්නවා. ඒ නිසා මේ විදිහට මේ මේ ප්‍රාණඝාතය පිළිබඳ ඊටා හොඳින් විස්තර විභාග තියෙනවා. මරණය පිණිස කයින් හෝ කය සම්බන්ධ අවයවයකින් ආයුධයකින් හෝ ප්‍රහාරයක් දෙනවා නම් විසි කරලා නිස්සග්ගීය ප්‍රයෝගය කියලා කියනවා. ඒ කියන්නේ පිහියකින් පිහක් විසි කරලා, හෙල්ලක් විසි කරලා, එහෙම නැත්නම් ඊතලයක් විදලා මරණයටපත් කිරීම නම් වූ ක්‍රමය සඳහන් කරන්නේ නිස්සග්ගීය කියලා. මේ කාරණාවත් උද්දිස්ස අනුද්දිස්ස කියන ભેදය තියෙනවා. දැන් යම් සතුරු සේනාවක් එක සටන් කරද්දී තමන්ගේ මිතුරෙකුත් ඒ අතර ඉන්නවනම් මිතුරා නොමරේවා අනෙක් පුද්ගලයෙක් මැරේවා කියලා ප්‍රහාරයක් නිකුත් කරනවා අපි හිතනවා ඊතලයක් විදිනවා එහෙම නැත්නම් වෙඩි උණ්ඩයක් යවනවා ඒ පැත්තට වෙඩි තියනවා එතකොට යම් වැරදීමක් නිසා ඒ හිතපු නැති තමන්ගේ මිත්‍රයා මැරෙනවා එහෙම වුණොත් ඒ පුද්ගලයාව බේරන්න චේතනාවක් තිබ්බ නිසා ප්‍රාණඝාත අකුසල කර්මපතේ සම්පූර්ණ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් කාට වැදුනත් කමක් නැහැ කියලා වෙඩි තිබ්බොත් කවුරු මැරුණත් ඒ ප්‍රාණඝාත අකුසල කර්මයේ තියෙනවා. දැන් තමන්ගේ තාත්තා හෝ අම්මා හෝ ඒ ප්‍රතිවාදී පිළ අතර ඉන්නවා නම් ඒ තාත්තාට නොවැදීම පිණිස චේතනාව පිහිටවලා අපි හිතමු තමන්ගේ පියා අල්ලන් ඉන්න හොරෙක් ඒ හොරාට කෙනෙක් ප්‍රහාරයක් දෙනවා කියලා මැරෙන්නම කියලා හිතාගෙන හොරා මැරෙන්නම කියලා හිතාගෙන වෙඩිල්ලක් තියනවා. එහෙම නැත්නම් ඊතලයක් විදිනවා. නමුත් මේ ආයුධය ගිහිල්ලා වදින්නේ තමන්ගේ පියාට. එතකොට මේ පියා මරන්න චේතනාවක් නැති නිසා කර්මපතයක් සිද්ධ වෙන්නේ නැහැ. මේ විදිහට තමයි මේ උද්දිස්ස අනුද්දිස්ස කියන ભેදය තියෙන්නේ. ඊට අමතරව මේ උගුල් ලැටවීම පිණිස පිළිබඳව බොහෝ සෙයින්ම විස්තර විභාග තියෙනවා. උගුල් ලැටවීම නම් බේරෙන්න අමාරුම කර්මයක් කියලා සඳහන් කරන්න පුළුවන්. මොකද ඒ මරණය සිදු කිරීම පිණිස යම් උගුලක් හදනවා නම් එහෙම නැත්නම් වලක් හරනවා නම් ඉතින් මේ මේවට කියනවා ස්ථාවර ප්‍රයෝග කියලා. ස්ථාවර ප්‍රයෝග, උගුල් ලැටවීම. ඒ කාරණාවත් උදෙසා කරන්නත් පුළුවන් අනුදෙස උදෙසා නොකරන්නත් පුළුවන්. ඒ කියන්නේ සමහරු උගුල් ලැටවනවා ඌරන්ට. නමුත් ඒවැ සමහර මිනිස්සු අහු වෙනවා. සමහර උගුල් ලැටවනවා මුවන්ට. ඒවට සමහර මිනිස්සු අහු වෙන්න පුළුවන් වෙනත් සත්තු අහු වෙන්න පුළුවන්. එතකොට ඒ වෙනත් සතෙක් අහු වුණොත් ඒ කර්මපතය සම්පූර්ණ වෙන්නේ හැබැයි ඒ උගුල්ලට වෙන පුද්ගලයාට චේතනාවක් තිබ්බොත් කවුරු අවුණත් කමන්නේ කවුරු මරුණත් කමන්නේ නැහැ කියලා එතකොට මොන සතා මරුණත් කර්මපතයක් සිද්ධ වෙනවා ඒ විදිහට මේ උගුල් ලැටවීම පිළිබඳව දේශනා කරලා තියෙනවා සමහරු මේ උගුල් ලැටවීමේදී උගුලක් තමන් හදලා සල්ලි වලට හරි නිකන් හරි තමන් තව කෙනෙකුට දෙනවා. මේක පාවිච්චි කරන්න කියලා. ඉතින් මේ කාරණේ තමයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ මූලේනවා මුදාවා දින්නේ සූපි දින්නේ සූපි කියලා. මෙන්න මේ විදියට එහෙම කෙනෙක් උගුලක් හදලා තව කෙනෙකුට දෙනවා නම් මේක පාවිච්චි කරන්න කියලා ඒක පාවිච්චි කළා මරණ හැම සතාගේම ප්‍රාණඝාතය අර දුන්න පුද්ගලයාටත් අයිති වෙනවා. එතකොට ඒ ගත්ත පුද්ගලයා දවස් ගාණක් පාවිච්චි කළා තව මිනිස්සුෙකුට දුන්නොත් එම ඒ විදිහට මේ ප්‍රාණඝාතය වැලක් හැටියට දිගින් දිගටම එක්හුව වෙනවා. ඉතින් එක්තැනක උගුලක් අටවන්න වලක් හාරද්දී එතන ඒ භූමිය මේ හාරන වෙලාවේ තියෙන පස් විශේෂයක් කියලා තියෙනවා ඒ පස් පිළිබඳව ඒ පස්වල ඒ උගුල අටවපු තැන ඒ හාරපු පස්වල වැසි වසිද්දී මඩ වෙලා යම් කෙනෙක් එරිලා මැරුණත් පානඝාතයක් සිද්ධ වෙනවා කියලා කියලා තියෙනවා. ඉතින් මීට අමතරව මේ වගේ බොහෝ කරුණු තව සඳහන් කරලා තියෙනවා. යම් පුද්ගලයෙක් උගලක් හාරලා ගිහාම තව පුද්ගලයෙක් ඇවිල්ලා ඒ උගුල තව දිග පළල ගැඹුර වැඩි කරලා වඩා දියුණු තත්ත්වයකට පත් කරලා ගියාම ඒ මැරෙන මැරෙන සත්‍යගේ මරණය ඒ දෙදෙනාටමයි තියෙනවා කියලා කියලා තියෙනවා. ඉතින් ඒ විදිහට මේ යම් පුද්ගලයෙක් උගුලක් අටවන්න පොළොව හැරුවොත් එහෙම ඒ පුද්ගලයා ඒ අටවපු උගුල ගම් වතුරකට අහු වෙලා ගහගෙන ගියොත් ඒ පස් ටික නැත්තටම නැති වෙලා යන එතනින් ගහගෙන ගියොත් ඇරෙන්න ඒ අතර ඒ පස් උපයෝගී කරගෙන ඒ ස්ථානීය නිසා යම් කෙනෙක් මැරෙනවා නම් ප්‍රාණඝාතය සිද්ධ වෙනවා එහෙම නැත්නම් මේ පස් ටික යථා තත්වයටපත් වෙන්න ඕනේ පියවි පොළොව බවටපත් වෙන්න ඕනේ කියලා කියලා තියෙනවා ඒ පස් අතර ගස් වැවිලා මුල් ජාලයක් හැටියට හැදුනට පස්සේ මේ පියවි පොළව හැටියට ගණන් ගන්න තාක්කල් මරණ සියලුම සත්‍යයන්ගේ ප්‍රාණඝාතයන්ගෙන් මේ පුද්ගලයා මිදෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට මේ ස්ථාවර ප්‍රයෝගය විස්තර කරලා තියෙනවා. මරණය පිණිස මන්ත්‍ර ජප කිරීම නැත්නම් විද්‍යාව උපයෝගී කර ගැනීම විඥාමය ප්‍රයෝගය හැටියට දේශනා කළා තියෙනවා. ඉතින් ඊට අමතරව යම් දෙවියන්ට යම් යම් දෙවියන්ට යම් පුද්ගල යම් යම් පුද්ගලයන්ට තමන්ගේ උප්පත්තිය සමග ලැබෙන පුණ්‍ය 이르දි තියෙනවා. ඒ කම්ම විපාක ජීද්දි තියෙනවා. ඉතින් ඒ ඒ කම්ම විපාක 이르දිය උපයෝගී කරගෙන යම් කෙනෙක්ව මරණයටපත් කරනවා නම් මේක 이르දිමේ ප්‍රයෝගය හැටියට දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ විදිහට මේ ප්‍රාණඝාතය කයින් සිතෙන් නැත්නම් වචනෙන් සිතෙන් කයින් වචනෙන් සිතෙන් කියන තුන් ආකාරයට උපදිනවා කියලා සඳහන් කරනවා ප්‍රාණඝාතය කරන වෙලාවට අනිවාර්යයෙන්ම දුක් වේදනා සහිතයි මොකද පටිඝ වලින් කරන්නේ දෝමනස සහගත සිත් පමණයි පටිගය සමග යෙදෙන්නේ. ඒ නිසා දුක්ඛ වේදනා සංප්‍රයුක්තයි කියලා කියලා තියෙනවා. ප්‍රාණඝාතය කරන වෙලාව. මූල හැටියට තියෙනවා නම් ද්වේෂය මුල් කරගෙන සහ මෝහය මුල් කරගෙන ප්‍රාණඝාතය සිද්ධ වෙනවා. මේ ඵලය හැටියට මේ ප්‍රාණඝාතය ආදී සිල්පද මිදීමේදී නැත්නම් ප්‍රාණඝාත අකුසල කර්මයේදී දුක්ගති ඵල ලැබෙනවා. ඒ කියන්නේ പ്രേත പ്രേතෙක් හැටියට പ്രേත ලෝකයේ ඉපදෙනවා. අසුරෙක් හැටියට අසුර ලෝකයේ ඉපදෙනවා. තිරිසනෙක් හැටියට තිරිසන් ලෝකයේ ඉපදෙනවා. එහෙම නැත්නම් මහා නිරේක හෝ කුඩා නිරේක ඉපදෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අකමැති තැන්වල සතර අපායෙහි උපද්දවනවා මේ ප්‍රාණඝාත අකුසල කර්මය සිදු කිරීම නිසා. නමුත් සුගතියෙහි මනුස්ස ලෝකයේහි ආ දිව්‍ය ලෝකවල ඉපදුනහම ප්‍රාණඝාතය කළාම ඒ ප්‍රාණඝාතය මරණාසන්න මොහොතේ මතක් වෙනවා ඒ පුද්ගලයා සතරපාය ඉපදෙනවා. එහෙම ඉපදිලා ජීවිත කෝටි ගණනක් ප්‍රකෝටි ගණනක් නැවත නැවත අපායෙන් අපායට ඉපදිලා ඊටාම කලාතුරකින් සුගතියේ ඉපදෙනවා. ඒ ඉපදුනහම තමන් බලාපොරොත්තු නොවන තමන් නොපතන අනිෂ්ට අකාන්ත අමනාප විපාක පහළ වෙනවා. ඒ කියන්නේ තමන් අකමැති දේවල් සිද්ධ වෙනවා. මෙන්න මේ ප්‍රාණඝාත අකුසල කර්මය සිදු කිරීම නිසා සුගතිය උපදීමෙන් පසුවත් ඊට අමතරව මේ ජීවිතයේ සහ ඊළඟ ජීවිතවල ඊටාම බියගුළු පුද්ගලයෙක් බවට පත් වෙන්න සිද්ධ වෙනවා විසරද භව නැති වෙනවා ඉතින් භාගතුන් වහන්සේ විශේෂයෙන්ම මේ කම්ම විභංග චූල කම්ම විභංග සූත්‍රයේදී දේශනා කරනවා පාණාතිපාතා වේරමණී ශික්ෂාපදේ කඩනවා නම් එහෙම නැත්නම් ප්‍රාණඝාත අකුසල කර්මය සිද්ධ කරනවා නම් ඒ පුද්ගලයා යම් කලක නැවත මිනිස්සෙක් හැටියට ඉපදුනහම අල්පායුෂ්ක වීම පිණිස ඒ කර්මය හේතු වෙනවා කියන කාරණාව. ඉතින් ඒ නිසා මේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම නුවණ තියෙන පුද්ගලයාට ඊටාම සුදුසු කාරණාවක් මොකද මේ ප්‍රාණඝාතය සිදු කරමින් ඉන්න පුද්ගලයාට වෙන්න තියෙන නරක මොනවද කියලා කල්පනා කරොත් එම කිසිම කල්යාණ මිත්‍රයෙක්ගේ උදව්ව ලැබෙන්නේ නැහැ කියන්න පුළුවන් ලැබෙන්න තියෙන සම්භාවිතාව ඉතාම අඩුයි. ඊට අමතරව රහතන් වහන්සේලා අනුකම්පා කරන්නේ ඉස්සල්ලාම සද්ධාව තියෙන පුද්ගලයන්ට. ඊට අමතරව කියනවා නම් මේ ප්‍රාණඝාතය කරන පුද්ගලයා මේ ජීවිතේ නරක මිනිහෙක් හැටියට අනික් මිනිස්සු අතර ප්‍රසිද්ධියකටපත් වෙනවා. ප්‍රාණඝාතය කිරීම නිසා තමන් රළු රෞද්‍ර පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඊටත් අමතරව බොහෝ දෙනෙක් අකමැති අප්‍රිය පුද්ගලයෙක් බවට ක්‍රමානුකූලව පත් වෙනවා. කොයි වෙලේ හරි මැරෙනවා නම් සතර අපායන් එහෙක ඉපදෙනවා. ඊට අමතරව කොයිතරම් උත්සාහ කරත් මොන පින්කම කළත් මේ සීලය සම්පූර්ණ කරන්නේ නැතුව මාර්ගඵලයක් ලබන්න බෑ. ඒ නිසා සුගතියේ ඉපදෙන්න බෑ මාර්ගඵලයක් ලබන්න බෑ. අනික් මිනිසුන්ගේ ප්‍රශංසාව ලබන්න බෑ. අල්පායුෂ්ක වෙනවා, රෝග සහිත වෙනවා. අධික රෝග සහිත බවක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රාණඝාතය කියන අකුසල කර්මය මුලින්ම භාගතුන් වහන්සේ දේශනා කරනවා. වැලකීම පටන් ගන්නකොටම පළවෙනි කාරණාව හැටියට මේ ප්‍රාණඝාත අකුසල කර්මයෙන් වෙන්වීම. ප්‍රාණඝාත අකුසල කර්මයෙන් වැළකුණ පුද්ගලයාට ලැබෙන ආනිසංස විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඒ පුද්ගලයා කරුණා මෛත්‍රිය සහිත පුද්ගලයෙක් හැටියට උසස් කීර්ති શબ્දයක් පැතිරෙනවා. ඒ පුද්ගලයාගේ විශාරද බව අන්‍යයන් ඉදිරියේහි බියෙන් හැකිලෙන බව නැති යනවා. ඊට අමතරව ඕනෑම මොහොතක මැරෙනවා නම් ඒ පුද්ගලයාට සුගතියේ ඉපදීමේ වාසනාව හිමි වෙනවා. ඊට අමතරව විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ කරන ලෞකික දෙයක් වුණත් ලෝකෝත්තර පුණ්‍ය කර්මයක නියලුණත් වඩාම නිවන් දැකීමේ හැකියාව තියෙන්නේ සීල සම්පන්න පුද්ගලයාට. ඒ නිසා ඔහු මාර්ගඵල ලැබීමට සුදුස්සෙක් බවට පත් වෙනවා මේ සීලේ සමාදන් වීම නිසා. සිල් ਸਰව සම්පූර්ණයෙන්ම සමාදන් වෙන්න ඕනේ. නමුත් මේ සීලය මුලින් සම්පූර්ණ කරන්න ඕනේ ආර්යකාන්ත සීලයක් වෙන මට්ටමට රහතන් වහන්සේලා Taman දිහා බැලුවත් ඒ රහතන් වහන්සේලාට සතුටු හිතෙන ආකාරයට තමන් මේ සිල්පදේ රකින්න පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. ඊට අමතරව නැවත අවුරුදු ගණනකින් හෝ ජීවිත ගණනකින් හෝ මනුස්ස ජීවිතයක් ලැබුණාම ආරෝහ පරිණාහ සම්පත්තිය ලැබෙනවා. ආරෝහ පරිණාහ සම්පත්තිය ලැබෙනවා. උස මහත ශරීරයක් උසට සරලන මහතක් සහිත ශරීරයක් ඒ පුද්ගලයාට හිමි වෙනවා. ඊට අමතරව ජව සම්පත්තිය ශක්ති සම්පන්න සිරුරක් ඔහුට හිමි වෙනවා. ඔහුගේ පාදයන් පොළවේ හොඳින් පිහිටෙනවා. ඒ නිසා සුප්පතිත්තිත පාද සහිතයි කියලා ඒ පාද ලක්ෂණය ඒ මහා පුරුෂ ලක්ෂණය පහළ වෙන්න හේතු වෙනවා. චාරුතා කියලා කියන්නේ දුටුවන් පහදවන ලස්සන සිරුරක් හිමි වෙනවා ඔහුට. ඔහුගේ සිරුර මෘදුයි. රළු පුද්ගලයෙක් බවට ඔහුපත් වෙන්නේ නැහැ. සුචිතා නමින් හඳුන්වන්නේ ඊටාම පිරිසිදු පුද්ගලයෙක් බවට පත් වෙනවා. සූරතා යනුවෙන් කියන්නේ ඔහු සෑම කටයුත්තකදීම දක්ෂයෙක් බවට පත් වෙනවා. මහබ්බලතා මහා බලවන්තයෙක් වෙනවා. විසට්ඨ වචනතා කියලා කියන්නේ ඔහුගේ වචන ඊටාම පැහැදිලිව ඊටාම සීග්‍රෙන් ඊටාම දක්ෂයෙක් හැටියට කතා කරන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙන නිසා කියන නොපැකිල වචන ප්‍රකාශ කළ හැකි බව කියලා. ලෝකපියතා ලෝකයාට ප්‍රිය වෙනවා. නේලතා කියලා කියන්නේ ඔහු ඊටාම නිදොස් පුද්ගලයෙක් බවට පත් වෙනවා. දෝෂ රහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. අභිජ්ජ පරිසතා කියලා කියන්නේ Tamange පිරිස බිඳෙන්නේ නැහැ. ඔහුට ඉන්න පිරිස තව කෙනෙක්ට බිඳවන්න බෑ. ඒ නිසා ඊටාම හිතවත් මිනිසුන් පිරිවර කරගත් පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. අච්ඡම්බිතා කියලා කියන්නේ තැති නොගැනීම කිසියම් කරුණකදී ගැස්සෙන පුද්ගලයෙක් වෙන්නේ නැහැ. තැති ගන්න පුද්ගලයෙක් වෙන්නේ නැහැ. අප්‍රධන්සිතා යනුවෙන් හඳුන්වන්නේ අනුන්ට විනාශ කරන්න බෑ. අනුන්ගේ උපක්‍රමයකින් මරන්න බෑ කියන එක තමයි ඊළඟ ආනිසංස හැටියට තියෙන්නේ පරොක්කමේන අමරණතා. පරොක්කමේන අමරණතා කියලා කියන්නේ අනුන්ගේ උපක්‍රම වලින් නොමරන බව. අනන්ත පරිවාර්තා කියලා කියන්නේ බොහෝ පිරිවරතිය සිටිනව දැන් අපි දන්නවා යම්කිසි කෙනෙක්ට වැදගත් වැඩක් කරන්න යෙදෙනවා නම් ඒ පුද්ගලයාට සහායට පිරිවර පිරිස ඉන්නවා නම් ඒ ඊටාම සැපවත් බවක් කියලා ධම්මපදයේ දේශනා කරනවා. අත්ථම්නි ජාතම්හි සුඛා සහායා කියලා අර්ථයක් කිපුදුන කල්හි සහායකයෝ ඇති බව සැපයකි කියලා භාගතුන් වහන්සේ ධම්මපදයේ දේශනා කරනවා. ඉතින් මේ කාරණාව මේ සසර නිවන් දකින්නකම් බොහෝ පහසුවක් ලබන්න සැපසේ ඒ නිවන් දකින කාර්තව්‍ය ඉෂ්ට කරගන්න උපකාරී වෙන ධර්මතාවයක් සුවන්නතා එහෙම නැත්නම් සුරූපතා කියලා කියන්නේ මනාවරණයක් සහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. සුසංඨානතා කියලා කියන්නේ ඔහුගේ සිරුරේ අවයව ඊටාම සුදුසු හැඩයකින් යුක්තයි. අතක් පයක් ඇද වෙලා ඉපදෙන්නේ නැහැ. ඊට අමතරව අපි පිළිගන්නවා මේ මේ විදිහටයි Tamanගේ මුහුණේ අවයව තිබිය යුත්තේ. මේ ආකාරයට තිබුණාම ඊටාම හොඳයි කියලා සාදු සම්මත ක්‍රමයක් තියෙනවා. අන්නේ ආකාරයට ඊටාම හොඳ හැඩයකින් යුතු ශරීරාංග ලැබෙනවා. අප්පාබාධතා රෝගාබාධ අලු පුද්දලෙක් බවට පත් වෙනවා. අශෝකිතා යනුවෙන් හඳුන්වන්නේ ශෝක නොකරන්නෙක් බවට පත් වෙනවා කියන එකයි. පියේහි මනාපේහි සද්ධින් අවිප්‍රයෝගතා යනුවෙන් හඳුන්වන්නේ ප්‍රියමනාප පුද්ගලයන්ගෙන් වෙන්වන්නට සිදු නොවීම. දීඝායුකතා යනුවෙන් හඳුන්වන්නේ දීර්ඝ කාලයක් යම් ජීවිතයක ඉපදෙනවා යම් භවයක ඉපදෙනවා නම් ඒ භවයේ සම්පූර්ණ ආයුෂ කාලය අත්විඳින්න වාසනාව සහිත පුද්ගලයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට මේ ප්‍රාණඝාතයෙන් වෙන්වීම මහත්ඵලයි මහානිසංසයි ප්‍රාණඝාතය සිද්ධ කිරීම ඊටාම අල්ප ප්‍රයෝජනයක් තියෙන්නේ නමුත් බොහෝ දුක්ඛයට සිද්ධ වෙනවා එක පුද්ගලයෙක් එක සැරයක් අතක් උස්සලා මදුරුවෙක්ව මැරුවාම කී වාරයක් මරණයටපත් වෙන්න සිද්ධ වෙනව ඇද්ද? කී වාරයක් නිරෙහි උපදින්න සිද්ධ වෙනව ඇද්ද? එහෙම දන්නවනම් මිනිස්සු මදුරුව මරන්නේ නැහැ. එහෙම දන්නවනම් මිනිස්සු මදුරුව මරන්නේ නැහැ. යම් පුද්ගලයෙක් එක ප්‍රාණඝාතයක් කරාම සිත් කෝටි ප්‍රකෝටි ගණනකින් කරන්නේ. ඔය එක සිතක් පළදුන්නත් ඒ එක සිතකින් එක සැරයක් නිරේ උපදවන්න පුළුවන්. අල්පායුෂ්ක කරවන්න පුළුවන්. දරුණු රෝගාබාධ වලට යොමු කරන්න පුළුවන්. හදිසි අනුතුරු සිද්ධ කරන්න පුළුවන්. ඒ ආකාරයෙන් බැලුවහම අතිශයින්ම පාඩුයි. දැන් සමහර කෙනෙක් ඩෙන්ගු නිසා හෝ මදුරුව මරනවා. අපි බලමු මේ මදුරුව මරනවා කියන එක ඒ තරම්ම ලොකු පවක් හැටියට නැහැ. ලොකු පවක් හැටියට නෙමෙයි තියෙන්නේ. නමුත් මදුරුව මරණ මරණකින් වැළකීම කියන එකත් ලොකු පිනක් හැටියට නෙමෙයි මේ බුද්ධ ආගමේ තියෙන්නේ. නමුත් ඒ සුළු කාරණේ පවා කෙනෙක්ගේ සංසාරය කොයිතරම් වෙනස් කරනවද කියන කාරණාව අතිශයින් විශේෂයි. මේ විදිහට අපි කල්පනා කරලා බලනවා නම් එක පුද්ගලයෙක් එක ප්‍රාණඝාතයක් කරාම කොයිතරම් වාර ගාණක් නිරේ උපදින එක සැරයක් නිරේ උපදිනාම ආවුස කොයිතරම් තියනවද ළඟම තියෙන අපායට ගිහිල්ලා ඉපදුනත් සංජීවේ මනුස්ස ලෝකේ වර්ෂ වලින් බිලියන 162ක ආවුසයක් තියෙනවා. එතකොට මනුස්ස ලෝකේ තියෙන ආවුස වලින් බිලියන 162ක් මරණීය දුක්ඛයක් විඳින්න තරම් වටිනවද මේ ප්‍රාණඝාත කර්මය? එහෙම නුවණැත්තෙක් හොයලා බැලුවාම ඒ නුවණ තියෙන පුද්ගලයාට හිතෙනවා කොයිතරම් පාඩුද මේ ප්‍රාණඝාතය කොයිතරම් ලාභයක්ද මේ ප්‍රාණඝාතයෙන් වැළකීම එක්තරා බමුණෙක් යාගයක් සඳහා බිලි පූජාවක් සඳහා එළුවෙක්ව මරන්න නියම කරනවා. ඉතින් ඒ එළුවව මරන්න කලින් ඒ එළුවව හොඳින් නහවලා සුවඳ ගල්වලා මල් මාලා පලන්දවලා ආදි වශයෙන් පිළියෙල කරනවා. මේ පිළියෙල කිරීමේදී මේ එළුවා යම් ප්‍රතික්‍රියාවක් දක්වනවා සිනහසී හඬනවා. ඉතින් මේ දැන් මේ කාරණා සමහරුන්ට කිව්වහම පුදුමයකටපත් වෙන්න පුළුවන් කොහොමද මේ සත්තු කතා කරනවා කියලා කියන්නේ කියලා. මේකෙදී දැනගත යුතු කාරණාව තමයි මිනිස්යන්ගේ දියුණු අවශ්‍ය තියෙන කාලවලදී මිනිස්යන්ගේ ප්‍රඥාව වැඩි. එනිසා ඒ මනුෂ්‍යයන්ට අන්න සතුන් කතා කරන භාෂාව තේරෙන සමයක් එනවා. අපේ කාලෙත් අනුරාධපුර යෝගයේ කාවන්තිස්ස මහරජු කාක වර්ණ තිස්ස කියලා නම ලබන්නේ කපුටන්ගේ භාෂාව අඳුරන නිසා තේරුම් ගත්ත නිසා කාවන්තිස්ස රජුරවන්ට බොහෝ පණිවිඩ ලැබිලා තියෙනවා කපුටන්ගේ මාර්ගයෙන්. ඉතින් ඒ ඒ කාවන්තිස්ස රජතුමාගේ තියෙන ප්‍රඥාව වැඩිකම නිසා මිසක් කපුටන්ට කතා කරන්න පුළුවන් හින්දා නෙමෙයි. කපුටෝ මිනිස් බස කතා කරන හින්දා නෙමෙයි. ඉතින් මේ කාරණාවත් එසේ දැක්විය යුතුයි කියලා අපි හිතන්නේ. මේ එළුවාගේ මේ ක්‍රියාව පිළිබඳව සේවකයෝ ඇව්වහම කියනවා ප්‍රධාන බමුණ ගාවට ගිහිල්ලා අහන්න මං විස්තරය කියන්නම් කියලා. ඉතින් මේ ප්‍රධාන බමුණට ගිහින් මේ කාරණේ කියන මේ එළුවා hina වෙලා ඇඬුවා කියලා. ඉතින් මේ කාරණේදී බමුණ අහනවා ඇයි එහෙම කළේ? කියනවා මම යම් ප්‍රාණඝාතයක් කරා මේ විදිහම යාගයක් කරා බිලි පූජාවක් කරලා එළුවෙක් මරලා ඒ නිසා මම 499 වෙනි වතාව වෙනකම්ම වාර 499කදීම එළුවෙක් වෙලා හිස් කැසුම් ලැබුවා ඒ කාරණාව මේ ජීවිතයෙන් අවසන් වෙනවා කියලා මට හදිස්සියේ ඥානයක් පහළ වුණා. මේ 500 වෙන වර මගේ හිස මෙතනින් වෙන් වුණාම ගෙලෙන් වෙන් වුණාම මේ කර්මය විඳලා අවසానයි කියලා මට ඥානයක් පහළ වුණා කියලා ප්‍රකාශ කරනවා. ඉතින් මේකෙන් සමහරුන්ට හිතෙන්න පුළුවන් එක ප්‍රාණඝාතයක් කරාම 500 වාරයක් තමයි හිස් ගැසුම් ලබන්නේ කියලා. එහෙම හිතන්න හොඳ නෑ. මොකද මේ භාගතුන් වහන්සේට තරම් කර්ම පිළිබඳ ඥානයක් හැමෝටම පහළ වෙන්නේ නෑ. ඊටාම් අල්ප වශයෙන් තමයි අනික් පුද්ගලයන්ට මේ ප්‍රාණඝාතය සම්බන්ධ උනත් එහෙම නැත්නම් මේ සසර පිළිබඳව පුබ්බේ නිවාසනුස්සති හෝ අනාගතය පිළිබඳව හෝ ඥාන පහළ වෙනවා නම් ඊටාම් අල්පයයි. ඉතින් මේ එළුවට පෙන්ලා තියෙන කෙටි කාලය තුලත් 500 වතාවක් මැරලා තියෙනවා ඉස්කැසුම් කාලා. ඉතින් ඒ විදිහට විස්තර කරාම අහනවා ඇයි එහෙනම් ඇඬුවේ කියලා. කියනවා මට වෙච්ච දේ නුඹටත් වෙන නිසා මම දුක් වුණා. මමත් නුඹ වගේම බමුණෙක් කලින් ජීවිතයක මිත්‍යා දෘෂ්ටික කර්මයක් කරපු නිසා බොහෝ දුක් ගැහැට වින්දා. මේ කාරණේ නුඹටත් සිද්ධ වෙන හින්දා මම දුකටපත් වුණා කියලා. ඉතින් මේ බමුණා ප්‍රකාශයක් කරනවා එහෙනම් මේක සත්‍යක් නම් මම ඔබට අවස්ථාව දෙනවා අද ආරක්ෂා වෙන්න. මම ඔබ මරන්නෙත් නැහැ. මම ඔබ නිදහස් කරනවා කියලා. ඉතින් මේ එළුවා කියනවා මට තේරෙන විදිහට කාටවත් මාව බේරන්න බෑ. මගේ කර්මය මට පළ දෙනවා. අද කෙසේ හෝ මගේ හිස කඳෙන් වෙන් වෙනවා. කියන කාරණාව මේ එළුවා ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරාම ඒ බමුණ කියනවා එහෙමනම් මම මගේ හේවායෝ හතර වටේට යොදලා නුඹව ආරක්ෂා කරනවා. නමුත් එළුවා කියනවා නුඹටවත් කාටවත්වත් මාව බේරන්න බෑ කියලා. මේ කාරණය කොහොම වුණත් මේ බමුණා එලිමහන් පිට්ටනියක එළුවාව රඳවල වටේට මුරකාවල් යොදනවා. කාටවත් ඇවිල්ලා මේ එළුවට එදා කරදරයක් කරන්න බැරි වෙන්නේ. නමුත් හදිසියේ ළඟ තියෙන පර්වතයට වැසි නැතුව හෙන හෙනයක් ගහලා ඒ කියන්නේ අකුණක් වැදිලා ඒ ගලින් ගල් පතුරක් ගැලවිලා විසි වෙලා ඇවිත් ඒ එළු වගේ හිස කඳින් වෙන් වෙනවා. ඒක තමයි මේ සංසාරේ හැටි. මේ සංසාරයේ භයානකයි කියලා කියන්නේ තමන්ගේ මිතුරෙකුටවත් මේ පවක් කරපු පුද්ගලයාව බේරන්න බෑ. දැන් අපි කැමති අපේ හිත උතුන්ට හොඳක් වෙනවා නම් නමුත් ඒ හිතවතුන් සීලේ පිටල නැත්තම් අපිට බේරගන්න අමාරුයි. දැන් සමහර කෙනෙක් අසනීප වුණාම කැමති පිරිත් ටිකක් කියනවට ආරක්ෂාවක් දෙනවට. නමුත් පිරිතෙන් ආරක්ෂාව ලැබෙන්නේ සීලවන්තයන්ට. ඒ සීලවන්තයෙක් නොවි තමන් පිරිතෙන් පිහිටක් හොයනවා නම් අල්ප මාත්‍ර පිහිටක් ලැබෙන්න පුළුවන් නමුත් සම්පූර්ණ පිහිට ලැබෙන්නේ නැහැ. මේක තමයි මේ ලෝකේ පවතින සත්‍ය. ඒ නිසා Taman තීරණය කරන්න ඕනේ. Tamanට මොකද වෙන්නේ කියන කාරණාව. දැන් අපි දන්නවා අපේ හිතවත් පුද්ගලයෙක් තරුණයෙක් අනතුරකට ලක් වුණොත් අපි කියන්නේ මෝටර් සයිකලයක ගමන් කළා අනතුරකට ලක් වුණා අස්තීන් බිඳුණා හත් අටබලකින් බිඳුණා කියලා කියනවා. ඉතින් අපි දන්නවා කොයිතරම් තැන්වලින් බිඳුණාද කොයිතරම් මැහුම් දැම්මද කොයිතරම් කාලයක් සනීපෙන්න ඉන්න ඕනේද මේවා අපි දන්නවා. ඉතින් අපි මధుරයෙකුට ගහනකොට මම මේ කුඩාම උදාහරණ ගන්නේ ඒ ගැන හොඳට අවබෝධ වෙන්න නිසා. බල්ලෙකුට ගහන එකවත් හරකෙකුට ගහන එකවත් ගන්න නැතුව. මధుරයෙකුට පහරක් දුන්නාම ඒ මధుරට වෙන්නේ මොකද කියලා අපි දන්නවද? අස්ති කී පොලකින් කැඩෙනවද කියලා අපි දන්නවද? කොයිතරම් කල් සනීප වෙන්න වෙනකන් දුක් විඳනවද කියලා අපි දන්නවද? අපි දන්නේ නැහැ. නමුත් මේ මధుරවා කියන්නේ අලුතෙන් පහළ වූ වෙනත් ලෝකයක ජීවියෙක්ද? නෑ. අපේ වගේ අපි වගේම හොඳට ඉගෙනගෙන හොඳට විභාග සමත් වෙලා හොඳ රථ වාහන පාවිච්චි කරලා හොඳ හෝටල් වලින් ආහාර පාන ලබාගෙන ඊටාම හොඳින් ජීවිත ගත කරපු සිල් රකින්න අමතක වෙච්ච මිනිස්සු ඔය ඉන්නේ. ඉතින් ඒ මිනිස්සයා දැන් මේ தත්ත්වයටපත් වුණාට පස්සේ නැවත බේරගන්න කෙනෙක් නැහැ. භාගතුන් වහන්සේ බණ කිව්වත් ඒ සත්වයාට අවබෝධ වෙන්නේ නැහැ. ඉතින් එහෙම කියලා අපට අවස්ථාවක් දීලා නැහැ ඒ සත්වයකට ඕනම දෙයක් කරලා බේරෙන්න පුළුවන් කියලා. තමන් තමන්ට නරකක් වෙනවට අකමැති නම් තමන් අනික් සත්වයන්ටත් ඒ නිර්භයභාවයම ඒ සහනදායි තත්වයම ලැබෙන්න සලස්වන්න ඕනේ. එහෙම නැත්නම් තමන් තව කෙනෙකුට මරණීය භය ඇති කරනවා නම් මරණ භය ඇති කරනවා නම් තව කෙනෙකුට දුකක් වේදනාවක් ඇති වෙන්න ක්‍රියාත්මක වෙනවා නම් Tamanටත් එය ಗುಣ වෙලා ලැබෙන්නේ. ಗುಣ වෙන්නේ සමන්ගේ සිත් ගණනින්. ඒ ඒ සඳහා ක්‍රියාත්මක කරපු සිත් ගණනින් ಗುಣ වෙනවා. ඉතින් ඒ ಗುಣ වීම නම් ඒ තරම් සුළුපටු නෑ. ඒ නිසා පින්වත්නි පුළුවන් තරම් මේ අකුසලයෙන් වෙන් වෙන්න උත්සාහ කරන්න ඕනේ. නුවණ තියෙන පුද්ගලයා මේ කාරණාව ශ්‍රවණය කළාම මේ මොහොතේම ජීවිතය ගියත් ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා සමාදන් වෙනවා. ඉතින් පින්වත්නි අද කාංකා විතරණී වැඩසටහන අපි මෙතනින් අවසන් කරනවා. නැවත ඊළඟ වැඩසටහනින් හමු වෙන අදහසින් මේ සාකච්ඡා කරපු සිල්පදය පිළිබඳ ප්‍රමාණය ඔබ සැමට ඊතා ප්‍රයෝජනවත් දහම් කරුණක් වෙයි කියලා මම හිතනවා. එහෙම වෙන්නේ මේ දහම් කරුණ ඔබ ජීවිතයට මිශ්‍ර කරගෙන ජීවිතය වෙනස් කරගෙන තමන්ගේ සසර ගමනම වෙනස් කරගන්න පුද්ගලෙක් බවට පත් වුණොත් විතරයි.